මේ තව මේ ප්‍රශ්නයක් ඉතිවිසෝ භගවා යන නවරහදී බුදුගුණ ඇතුළත් ගාතාව හෝ ජයෝ මුනින්දස් යන ගාතාව කර්මස්ථානයක් වශයෙන් කියන නිතර වැඩිවීමෙන් ශරීරයේ වකු අඩු වලට බලපෑමක් වෙතයි මතයා පවතිනා මේක මොකද්ද වෙන්න පුළුවන්ද දෙයක්ද කියලා කියන්නේ එහෙම එකක් නැහැ ඉඳගෙන හිටියොත් නම් සද්ද ඇතුව එකම තැනක ඉඳගෙන ගියොත් නම් මේ ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු නිසා ශාරීරියේ විවිධාකාර බලපෑම් ඇති වෙන්න පුළුවන්. භාවනා කරගෙන හරි කමන්නේ නොකර හරි කමන්නේ එකතැනම වාඩි වෙලා කාලයක් ගත කරන අක්‍රීය ශාරීරියක් වුණොත් ඔය වග්වඩු ආදියට බලපාන්න පුළුවන්. ඒ කර්මස්ථානයේ ඇතික තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඕක දකින්න ඕන කාරණයක්. සමහරట్లాට කව එකතැනම ඉන්න කට්ටිය බොහෝකටම ඒ වගේ අවස්ථාවල බුදුරන් වහන්සේ පෙන්වා තියෙන ධර්මානුකූලව පෙන්වපු ක්‍රමයට සක්මන් භාවනා ආදියත් කරන්න ඕනේ. සක්මන් භාවනා ආදියත් කරනවා නම් එහෙම තත්යක වක්වඩු ඇකිල්ලා හිටින්නේ ඒවා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් තිට්ඨං තරං නිසින්නෝවා සයානෝවා යාවතස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කියලා මේ ධර්මයේ වඩන හැටි පෙන්නා තියෙනවා. මේ සතර ඉරියව්වක්ම විග්‍රහ කළා භාවනා කරන්න. භාවනා කරන්න කියන්නේ දැන් යම් කිසි ගල් ගෙඩිය තිබ්බා වගේ නිශ්චලව එක තැනකටලා ඉන්න එක නෙමෙයි. ওই ධර්මීය ප්‍රාන්ත විදර්ශනාත්මකව හෝ ඒ අවශ්‍ය කරන නැනනුවන වැඩෙන විදියට හෝ සැකවර්ණ ලැබෙන විදියට ඊට අවශ්‍ය කරන කටයුත්ත කරන ගමන් මේ සතර ඉරියව් පවත්වන්න ඕනේ. ඉඳගෙන ඉන්නවම නෙමෙයි හිටගෙනත් ඉලා කරන්න ඕනේ. ගමන් කරමිනු කරන්න ඕනේ. සතරුලි ඉඳලා හිටන් නිින්දියන්නේ නැතුව විකද මිද්දව කම්මැලි වෙන්නේ නැතුව කරන්නත් ඕනේ. කම්මැල්නොත් එහෙම ගැලපෙන්නේ නැහැ සතවිලා ඉන්නේ. ඔය කියන සතර ඉරියව්වම භාවනා කරන්න පුළුවන්. Tamanට ගැලපෙන ඉරියව් මාරු කර කර යන්න ඕනේ. මේ ඉරියව් මාරු නොකළොත් ව්‍යායාම අඩු නිසා වකවලු ආබාධ ආදීටත් උපනිශ්‍රේ වෙන්න පුළුවන්. නමුත් ඒක මේ යයවමු නිසාද, ගාතාව නිසාවත්, ඒ වගේ නවගුණ ගාතාව නිසාවත් හටගන්න එකක් නෙමෙයි. ඒක දෘෂ්ටියක්.